නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනජ පරං වික්කවේ බික්ඛෝ භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනාරතෝ තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. අපේ සිත සකස් කරගන්න ඕනේ. අපේ ජීවිත පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කරගෙන ඒ ජීවිතයට නියම අර්ථයක් ලබා දෙන්න ඕනේ. අපි දන්නවා අපේ ජීවිතයේ හැම වෙලෙම තියෙන අරමුණක් තියෙනවා. හැම වෙලෙම තියෙන අරමුණ තමයි අපි සතුටෙන් ඉන්න ඕනේ කියන එක, සන්තෝෂ වෙන්න ඕනේ කියන එක. දුක් ඇති වෙන හැම වෙලාවකම ඒ දුක් නැති කරගන්න හැම වෙලෙම උත්සාහ ගන්නවා. ඒක අපි හැමදාමත් මතක් කරනවා. මේ කය පවා හොල්ලන්නේ කය ඉරියව් මාරු කරන්නේ මේ කකුලක් රිදෙනවා නම් කකුල හොල්ලපුවාම රිදෙන එක අඩු වෙනවා. ඊට පස්සේ ආයේ ඒ කකුල හොල්ලා වෙන ඉරියව්වකින් තිබ්බම ආයෙ රිදෙන්න පටන් ගන්නවා. එතකොට ආයතරයක් වෙනත් ඉරියව්වකට මාරු වෙනවා. ඉතින් ඒ විදිහට හැම වෙලෙම මේ කයේ එන දුක් නැති කරගන්න තමයි මේ කය එහාට මෙහාට කරන්නේ. හිතේ දුක් වෙනකොටත් එහෙමයි. ඒ හිතේ එන දුක් නැති කර ගැනීම සඳහා අපි මොකද කරන්නේ? මේ හැම වෙලෙම අපිට කැමති ඉරියව්ව කැමති අර කය ඉරියව්වකින් මාරු කරනවා වගේ කැමති දේවල් ලං කර ගන්න හදනවා. හිත දුකක් හදන මට මෙන්න මෙහෙම තමයි අතීතයේ මෙහෙමයි තිබ්බේ. අතීතේ මට සතුට ඇති කරගන්න මෙන්න මේ වගේ මේ වගේ දේවල් හම්බුණා. ඒකින්ද මම මේ ඒ දේවල් නැවත තියාගන්න ඕන දැන් ඒවා වෙනස් වෙලා ආය තියාගන්න ඕන කියලා කොහොම හරි ඒ හැම වෙලෙම සතුට ඇති වෙන විදිහේ දේවල් වටේ පිටේ එකතු කරනවා නේද ඒක නේද හැම වෙලෙම කරන්නේ හැම වෙලෙම බලන්නේ සතුට වෙන දේවල් කිට්ටු කරගන්න සතුටක් දැනෙන රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ඒවා හොයාගන්න ඉතින් දැන් මේක දැන් කොච්චර කල්ද අපිට සතුට ඇති වෙනවා එකතු කරන්න පටන් අරන් ඒව ලං කරගන්න පටන් අරන් කොච්චර කල්ද කියලා බැලුවොත් අපේ මුළු ජීවිත කාලයම වගේ. දැන් ඉතින් එකතු කරගෙන ඉවරද? දැන් හරි දැන් මට සතුටු තියෙන දේවල් තමයි ඔක්කොම මගේ ළඟ තියෙන්නේ. මට ඕන විදිහට තමයි ඔක්කොම තියෙන්නේ කියලා. හිත සතුටෙන්මයි තියෙන්නේ කියලා වෙලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නැහැ. නේද? තාමත් අපි කරන්නේ සතුටු වෙන්න ක්‍රම හොයන එක. ඉවර වෙන දවසක් ඒත් දන්නේ නැහැ. ඉවර වෙන දවසක් එනපාට නෑ. ඇයි දන්නේ ඇයි? නේද? ඇයි අපි සතුට හොයන ක්‍රමේ වැරදි? හරිද? අපි හැම වෙලෙම සතුට වෙන්න එකතු කරන්න හදන්නේ වෙනස් වෙන දේවල්. හැම වෙලෙම වෙනස් වෙන දේවල්. අනුන්ගේ හිතවල තියෙන හැඟීම් වලින් පවා අපි සතුට හොයන්න යනවා. අහවලාගේ ආදරයෙන් මට ලොකු සතුටක් තියෙනවා කියලා අපි හිතනවා. ඒ හැම වෙලෙම වෙනස් වෙන දේවල් කියලා අපිට මතක් වෙන්නේ හැබැයි පසු කාලේනෝ අපිට දැනෙනවා වෙනස් වෙලා කියලා. දැනෙනකන් අපි හිතනවා දැනෙනකන් අපි හිතනවා වෙනස් වෙන්නේ නැහැ කියලා. වෙනස් වෙලා කියලා දැනුනහම අපි උපරිම උත්සාහ කරනවා හදන්න. තිබ්බ විදිහට හදා ගන්න ඕනේ කියලා. කලින් තිබ්බේ මෙහෙමයි දැන් තියෙන්න ඕනේ මෙහෙමයි කියලා. සමහර අයට පුළුවන් වෙනවා හදා ගන්න. ඒක ලොකු උත්සාහයක් ගන්න ඕනේ. හදාගත්තත් හදාගත්ත වෙලාවෙ ඉඳන් ඉන්නේ ආය වෙනස් වෙද්දන්නේ ආය වෙනස් වෙද්දන්නේ කියලා දුකේ. නේද? කාලයක් යනකොට වෙනස් වෙනවා. ඒ පැත්ත විතරක් නෙමෙයි මේ පැත්තත් වෙනස් වෙනවා. නේද? අපි හිතන්න බලන්න අපි ගොඩාක් ප්‍රියව ඉන්න කෙනෙකුට අපේ හිතේ ප්‍රියභාවයක් තියෙන කෙනෙකුට අපිටම කරදරයක් වගේ කියලා හිතන වෙලාවල් කාලවල එනවද නැද්ද ආශ්‍රය? එක කාලයකට එක දවසක්වත් නොදක ඉන්න බෑ වගේ අපේ හිත අපිට කිව්ව අයව අපිම දැක්කහම මගහැරලා යන ගානට ඇවිල්ලා තියෙනවද නැද්ද? දැක්කොත් එහෙම නිකන් මගහැරලා යනවා වගේ ගතියක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කර කියාගන්න දෙයක් නැති අසරණකම් වලින් පිරලා තියෙනවා කියන්නේ ඒකයි. සතුට වෙන්න ඕන නියම ක්‍රමයට නියම ක්‍රමය භාවිතා නොවන එකයි අපිට මේ ආය දුක් ඇති වෙන්නේ. අපි සතුට වෙන නියම ක්‍රමය පාවිච්චි කරා නම් මොකක් හරි ආය දුක් ඇති වෙන්න දිහා නැහැ. නේද? එහෙනම් වැරදි ක්‍රමයක් පාවිච්චි කරලා තියෙන බව අපිට හොඳට තේරෙන්න ඕන. සතුට වෙන්න අපි සතුට වෙන්න අවශ්‍ය කරන හොඳම ක්‍රමේ පාවිච්චි කරා නම් හරිම ක්‍රමේ පාවිච්චි කරා නම් ආය දුක් ඇති වෙන්න දිහා නෑ නේද එහෙනම් ආය දුක් ඇති නොවන ක්‍රමවේදයක් භාවිත කරන්න ඕනේ අන්න ඒක තමයි දැනට තියෙන මේ ආසාවල් අපි දන්නවා තණ්හාව තණ්හාව කියලා කියන්නේ රූප දැකීමේ, ශබ්ද ඇසීමේ, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන අරමුණු නැවත නැවත නැවත නැවත නැවත නැවත ළඟා කරගන්න ඕනේ ළඟා කරගන්න ඕනේ ළඟා කරගන්න ඕනේ කියලා අපේ හිතවල එන අධිකතර තණ්හාව තමයි අපිට ශෝක බය ඇති කරවන්නේ. ඒක ඒකත් අමුතුවෙන් කියන්නේ නැහැ. අපි දැන් බොහෝ දේවල් සාකච්ඡා කරපු හින්දා. නමුත් මේ ටික මේ පොඩ්ඩක් මතක් කරන්න මම. ධර්මයේ තුල තියෙන ක්‍රමේ ඔය ක්‍රමේ නෙවෙයි. ධර්මයේ තුල තියෙන්නේ තණ්හාව යම් ප්‍රමාණයකට අයින් කරලා තණ්හාව අයින් කරන්න හේතු වෙච්ච දෙයක් වර්ධනය කරලා සතුට වීම. හරි. තණ්හාව අයින් කර තණ්හාව නැති වෙන නේද? ලෝභ, දේශ, මෝහ නැති වෙන අලෝභ, අද්වේෂ, අමෝහයන් තමන්ගේ සිත් තුළ වර්ධනය කරගෙන සතුට වෙන ක්‍රමයක් තමයි ධර්මය තුළ තියෙන්නේ. මොකද තණ්හාව තියාගෙන තණ්හාව පෝෂණය කරන විදිහට සතුට වුණාට තණ්හාව කවදාකවත් අඩු වෙන්නේ නැහැ. යමක් දැකීම සඳහා තියෙන තණ්හාවට අපි ඒකට ඒකට කරන්න එක ගිහින් පෙන්වන එකනේ මොකද තණ්හාව තියෙනකොට තණ්හාව කියලා කියන්නේ දැකීමේ දැඩි ආසාවක් තියෙනවා. දැඩි ලෝභයක් තියෙනවා මොකක් හරි දකින්න. අන්න ඒ ලෝභය හින්දා සැපයිද දුකයිද දැන් පේන්නේ නැත්තම් සැපයිද දුකයිද? දුකයි. ඉතින් දැන් මේ මේකෙන්ද මම කරන්නේ මොකද්ද? ගිහිල්ලා කොහොම හරි පෙන්නනවා. ගිහිල්ලා කොහම හරි පෙන්නකොට ඒ දුක ඒ වෙලාවට අඩු වෙනවා. හැබැයි ආපහු වෙනකොට තිබ්බට වඩා අඩුද වැඩිද? තිබ්බට වඩා වැඩි පහුවෙන්දට අය දකින්න ඕන කියන හැඟීම තවත් වැඩි එහෙනම් මම භාවිතා කරලා තියෙන හරි ක්‍රමයක්ද? වැරදි ක්‍රමයක්ද? වැරදි ක්‍රමයක් මේක නිත්‍රාවටම හොඳ වෙන්නේ නෑ ඒ ක්‍රමයේ පාවිච්චි කරලා නිත්‍යාවටම හොඳ වෙන දවසක් එනවද? එතනින් හැම වෙලෙම පෙනිපෙනි තියාගන්න ඕනේ හැම වෙලෙම පෙනිපෙනි තියාගන්න ඕනේ හැම වෙලෙම පෙනිපෙනි තියාගත්තොත් මොකද වෙන්නේ? මං කැමති කෙනෙක්ව දැකීම සඳහා මට නොදැක ඉන්න බැරි දුකක් තියෙනවා. හැම වෙලෙම පෙනිපෙනි තියාගන්න එහෙම නැතිනම් සැපෙන් ඉන්න කියලා. හැම වෙලෙම පෙනිපෙනි තියාගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එපා වෙනවා. එපා වෙනවා. එහෙනම් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එක දිගට එක දිගට අපි කැමතිම දේ වුණත් එක ළඟ තියාගත්තොත් මොකද වෙන්නේ? ටිකකින් එපා වෙනේ අපේ හිතේ හැටි. එහා පැත්තටත් එපා වෙනවා. එතකොට දැන් මොකක්ද මේ වෙන්නේ? නැතුවත් බෑ. ඇතුවත් බෑ. හුඟා දේවල් එහෙමයි. නේද? එතකොට අපි හරි විසඳුමක නෙවෙයි ඉන්නේ. හරි ක්‍රමයක නෙවෙයි ඉන්නේ නැතුවත් බැරි අතුවත් බැරි දේවල්. නැතුව බැරි දේවල් තියෙනකොට හම්බුනේම නැත්තම් හැමදාම දුකෙන් ඉන්නවා. හම්බුණා නම් තමයි වැඩේ ඉතින් කියලා හැමදාම දුකෙන් ඉන්නවා. නේද? හම්බුන් නැති අය හැමදාම දුකෙන් ඉන්නවා. ඒ මොකද හම්බුණා නම් හරි කියලා එයාලගේ හිතේ. දැන් දරුවෙක් එහෙම නැත්තම් කාට හරි හරිද? දැන් සමහර දරුවෝ නැති තාමත් දරුවෝ නැති තරුණ යෝලවල් ඉන්නවා. එතකොට එයාලගේ අදහස මොකද්ද? දරුවෙක් හිටියා නම් තමයි වෙන නම් මොකක්වත් හරියන්නේ නැහැ. ඒකම තමයි ලෝකේ තියෙන ලොකුම සම්පත කියලා. ඒතකොට එයා නිකන්වත් හොයලා බලන්නේ දරුවෝ ඉන්න අය සන්තෝෂෙන් ඉන්නවද කියලා. නේද? එහෙම හිතන්නේ එහෙම හිතන්නේ දරුවෝ ඉන්න සන්තෝෂයෙන් ඉන්නවද කියලා හිතන්නේ දරුවෙක් ඒ ඒ එහෙම කියන යුවලකට දරුවෙක් ලැබෙනවා කියලා දැනගත්තොත් පුදුම විදිහට සන්තෝෂ වෙනවා හැබැයි දරුවාල ඒ ළඟ සරින් සරි සරින් සරි ආයෙ තියෙන මොනවද දුක් අන්තිමට මහා දුක්කට තමයි එකතු වෙන්නේ. එහෙම නැති දේ ගැන දුක් වෙලා වැඩක් නැහැ. තියෙන දේ ගැන සතුටු වුණා කියලත් ඒක ඉවරක් නැහැ. එහෙනම් ඉතින් මේකට මොකක් හරි විසඳුමක් ඕනේ. එන්න ඒකට තමයි ඔය සතුට ඇති වෙන දුක් ඇති වෙන එක රඳාපවතින්නේ හිතේ තියෙන තණ්හාව මත. වෙන මොකක්වත් නෙවෙයි. මට තණ්හාවක් නැති දේ දැක්කහම සතුටක් ඇති වෙන්නේ නැහැ. නේද? මගේ තණ්හාවක් නැති දෙයක් දැක්කහම සතුටක් ඇති වෙන්නේ නැහැ. තණ්හාවක් නැති දෙයක් නැති වුණහම මට දුකක් ඇති වෙන්නේ නැහැ. නේද? එහෙනම් අන්න එතන තමයි තැන. අර තණ්හාවක් තියෙන දේ කෙරෙහි සතුටක් ඇතිවීම ඒක නැති වෙනකොට මහා දුකක් ඇති වෙන්න හේතුවක් වෙනවද නැද්ද? එහෙනම් තණ්හාව නැති කර ගැනීම තමයි නැතුව වස්තු එකතු කර ගැනීම නෙවෙයි. මට දුකක් තියෙනවනම් යමක් පේන්නේ නැතිව තියෙන හින්දා, ඇහෙන්නේ නැතුව තියෙන හින්දා දුකක් තියෙනවනම් කළ යුතු එකම දේ තමයි ඒක පිළිබඳ තියෙන තණ්හාව නැති කර ගැනීම. ඉතින් අන්න ඒකින්ද තමයි අපි මේ අද මේ මේ දින කීපයක් දැන් සති ගාණක් අවශ්‍ය කරන ධර්මතාවයන් කතා කරලා අද මේ මේ සතිය කතා කරන අපි භාවනා රාමතාවය ගැන. මොකද මේ භාවනා රාමතාවය කියලා කියන්නේ මේ තණ්හාව නැති වෙන සිතුවිලි උපද්දවාගෙන හරිද? ඒ තණ්හාව නැති කරගනිමින් සතුට වෙනවා. තණ්හාව නැති කරන්න හේතු වෙන ඒවා උපද්දවා ගනිමින් සතුට වෙනවා. මොනවද? එකක් කිව්වොත් එහෙම අපි දැන් දවස් දෙකක් තිස්සේ කතා කරා කාමත් නෙක්ඛම්මං භාවෙන්තෝ රමති. නෙක්ඛම්ම සිතුවිලි ඇති කරගෙන ඒ අතහැරීම සිද්ධ කරගෙන ඒක භාවිතා කරලා ඒක වර්ධනය කරගෙන නෙක්ඛම්ම හැඟීම වර්ධනය කරගෙන සතුට වෙනවා. කාමච්ඡන්දං පජහන්තෝ රමති. කාමච්ඡන්දය කියන පීඩිත හැඟීම යට කරගෙන සතුට වෙනවා. හරි ඒක එන්න දෙන්නේ නැතුව සතුට වෙනවා. ඒක ඉතින් මේක අපිට හොඳටම තේරෙන්නේ මෛත්‍රිය වර්ධනය කරගෙන සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. හිත සතුට කරගන්න පුළුවන්කම තියෙනවා මෛත්‍රිය වර්ධනය කරගෙන. ඒතර මෛත්‍රිය වර්ධනය කරගන්නවත් එක්ක හිත සතුට වෙන තව කාරණාවක් තමයි මෛත්‍රිය වර්ධනය වෙනකොට තරහ නැති වෙනවා. බාණ්ඩ තරහ පොඩ්ඩක්වත් නැතුව ඉන්න තියෙනවා කොච්චර හොඳද කියලා. එතන ගාක අපිට කියන්නේ ඔක්කොම නම් හොඳයි මම මොකද තරදා කරන්නේ ආන්දරේ මේ තරහ යන්නේ අප්පා එපා වෙනවා මේ තරහ යන එක කියලා කියනවා. හරි එපා වෙනවා කියලා කියනවා. ඉතින් එපා වෙන උනාට තරහ එනවා නේද? තරහ ආපුවාම සනීපද? නෑ. තරහා බොහොම හරි අමාරුයි. නේද? එතකොට එහෙනම් තරහ එනකොට හරි අමාරු නම් අපි ඇත්තටම තෝරගන්න වෙනවා මේ තරහා කියන එක අයින් කරලා තරහ වෙනුවට මෛත්‍රිය වර්ධනය කරලා සතුටු වෙන්න පුරුදු වෙන්න වෙනවද නැද්ද? නේද? අනේ මෛත්‍රිය වර්ධනය කරලා සතුටු වෙන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. එතකොට එහෙම කරගත්ත අය මේ ධර්මය තුල ඉන්න අය තමන් දිහා බලලා කින්නවත් නේ තමන්ගේ හිත දිහා බලලා ඒකට දුක් ඇති වෙන සිතුවිලි දැනගෙන තරහ කියන එක දුක් ඇති කරනවා කියලා තමන් දැනගන්නවා. තමන් දැනගෙන දුක් ඇති වෙන සිතුවිලි දැනගෙන අපේ හිත දිහා බලලා ඒවා අයින් කර ගනිමින් ඒවා අයින් කරන්න ඕන වෙනවා ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයක්. මට තරහ කියන එක එන ස්වභාවය තියෙනවා නම් ඒක ආයෙ එන්නේ නැති වෙන්න නම් මම මොකද කරන්න ඕනේ? මෛත්‍රිය වර්ධනය කරන්න ඕනේ. මෛත්‍රිය වර්ධනය කරමින් තරහ අඩු කරමින් සතුට වෙනවා. සතුට වෙනවා කියන්නේ ඒක ලොකු සතුටක් ඇයි අර තරහ කියන දේෙන් මම සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච හින්දා. ඉතින් අන්න එහෙම එකක් ගැන තමයි මේ දිනවල කතා කරන්නේ. අපි බොහෝ දේවල් කතා කරා ඊයේ පෙරේදයි. මේක අත්විඳින්න මේක අපේ තුලින් තේරුම් ගන්න ඕනේ. මොකද හැමදාම මේ විදිහට ඉඳලා වැඩක් නෑ මේවා කරගන්න නැතුව ජීවත් වෙලා වැඩක් නෑ <laughs> ජීවත් වෙලා වැඩක් නෑ ඇයි මේ මැරෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ හරි ජීවත් වෙලා වැඩක් නැත්නම් මේ දේවල් කරගන්න නැතුව අපි එක තැන පල් වෙනවා කියන්නේ එක තැන එක තැන එක තැන එක තැන එකම දේ කර කර එකම දේ කර කර ඉන්නවා හරි එකම දේවල් දිහා බල බල හැමදාම ඉන්නවා ඒත් එකම දේවල් කනවා එකම දේවල් බලනවා එකම දේවල් අහනවා එකම දේවල් විඳිනවා ජීවිතය කියන්නේ එතකොට හරියට නිකන් හැමදාම එක ආකාරය නේද මම මම සතුටු වීම සඳහා මෙන්න මේ ටික තමයි මට තියෙන්නේ. ඉතින් ඒ ටික මම බල බල ඉන්නවා. හරි මේවා තමයි මට ඇහෙන්න තියෙන සතුටු වීම සඳහා ඒ ටික අහා ඉන්නවා. හරි. මේවා තමයි මට ආග්‍රහණය කරන් තියෙන්නේ. මේවා තමයි මට රස විඳින්න තියෙන්නේ. හරි. ඒ ටික රස විඳින්න ඉන්නවා. හරි. මේවා තමයි මට පහස ලබන්න තියෙන්නේ. ඒ ඒ පහස ලැබෙමින් ඉන්නවා. සහ මේ වගේ ආදරය වගේ දේවල් තියෙනවා. ඒවෙන් තමයි මට සතුටු වෙන්න තියෙන්නේ. ඒ ටික කර කර ඉන්නවා. ඒ ටික විතරක් කර කර එකාකාරීව ඉන්න ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. හැබැයි ඒ ටික කර කර හිටියට ඒවෙන් හැම වෙලෙම සතුට හම්බෙන්නේ නෑ. ඒවා හින්දාම ලොකු දුක් හට ගන්නවා කියලා අපි දැන් කිව්වා. ඉතින් එහෙනම් වැඩක් නෑ. නේද? නිකන් හරි කාට හරි හිතනද මෙන්න මෙහෙම. මගේ හිත මට කියනවා අහවල් කෙනාව දකින්න කියලා. ඉතින් මං ගින් දැක්කද? නේද? දැන් මොකද ආයතරයක් ආයතරයක් දකින්න කියලා. ආයතරයක් දැක්කා. හරිද? මගේ හිත මට කියනවා ආයෙ සරක් දකින්න කියලා. ඉතින් මම ගියා ආයෙ සරක් දැක්කා. දැන් කවදාද තියෙන්නේ? මගේ හිත මට කියනවා අහවල් සින්දු අහන්න කියලා. ඇහුවා. ඒ සින්දු ඉවර වුණා. දැන් මොකද කියන්නේ? ආයෙ අහන්න කියනවා. ආයෙ ඇහුවා. ඊට පස්සේ ආයෙ අහන්න කියනවා. තුන් සැරයක් විතර ඇහුවා. දැන් අහන්න කියන්නේ නැහැ. හරිද? ඒ ඉවර වෙන්න බෑ ඒක. පැය දෙකක් විතර ගියාට පස්සේ මොකද කියන්නේ? මම ආය අහන්න කියනවා. එතකොට මම ආය අහනවා. එතකොටම කියනවා තව සැරයක් අහන්න කියනවා. ආ දැන් ඇති කියනවා. දැන් ආය දැන් හරි දැන් ආය ඉන්නවා. දැන් ආය පැය දෙකක් ගියාට පස්සේ මම ආය අහන්න කියනවා. ඊට පස්සේ දවස් ගානකට අහන්න කියන්නේ නැහැ. හරි. ඒක සමහරට මේ පළවෙනි දවසේ අහපු දවසේ බොහෝ වාර ගණනක් අහන්න කියලා මට වද කළා වද කළා වද කළා වද කළා මම ඉතින් ඒක අස්තෝල අස්තෝල අස්තෝල ඇති වෙන ඇති වෙන දැන් ඇති වෙන කියලා මගේ හිතට මං කියලා කියලා කියලා කියලා ඇති වුණේම නැහැ. හරි දැන් ඇති වෙලා වගේ ඉඳලා සතියක් විතර ගිහිල්ලා මේ ආයහන්ට කියනවා නේද? එතකොට මොකද්ද මේකේ තේරුම? කවදාද මේක ඉවර වෙන්නේ? ඇයි මේක නවතින්නේ නැත්තේ? නේද? මෙයා තෘප්තිමත් වෙන්නේ නැහැ. මෙයාට ඇති වෙන්නේ නැහැ. මෙයාට කණ්ඩ බොණ්ඩ දීලා මට දැන් ඇවිසලා. නේද? මෙයා කවදාකවත් ඉවර වෙන කෙනෙක් නෙවෙයි මෙයාට එකම දේ දීලා මට ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මම වෙන පියවරක් ගන්න ඕනද නැද්ද? අන්න ඒක තමයි කියන්නේ කුසලයේ වඩන්න කියලා. හරිද? ඒකයි කියන්නේ අර තියෙන ආසාවට ඒ තියෙන හිතේ ඇදිල්ලට එහා ගිය වෙන ඇදිල්ලක් හදාගන්න ඕනේ. හරි තරහ වෙනුවට මෛත්‍රිය. එතකොට ඒ වගේ අපිට දැන් ඔය අපි ඊයේ පෙරේදා කතා කරා ඒ දේවල් පිළිබඳ අද අපි ඒ නවත්වමු තැනින් පටන් ගමු අපි කතා කරපු දේවල් වල තියෙන්නේ කාමචන්ද ආදී නීවරණ වෙනුවට අවශ්‍ය කරන කුසලයන් වර්ධනය කරන්න ඕන කියන එක කාමචන්ද වෙනුවට නෙක්ඛම්ම සංකල්පනාව. මේවා අතහරින්න ඕනේ කියන තද හැඟීම. හරිද? මේවා අතහරින්න ඕනේ කියලා අතහැරීමෙන් තමයි සතුට වෙන්න පුළුවන් කියලා අපේ හිතට දෙන්න ඕන පණිවිඩය. එතකොට තමයි අපි සීල් රකින්නේ. එතකොට තමයි අපි භාවනා කරන්නේ. භාවනා කරන විදිහට ආසාවල් ඇති නොවන විදිහට හිත සකස් කරගන්නවා. තරහ වෙනුවට මෛත්‍රිය වර්ධනය කරගන්නවා. තීන මිද්ද වෙනුවට ආලෝක සංඥා ඇති කරගන්නවා. උද්දච්ච කුක්කුච්ච වෙනුවට සමාධියෙන් ඒ වගේම ඒ අවික්ෂේපය ඇති වෙන විදිහට කටයුතු කරනවා. ඊළඟට විචිකිච්ඡාව වෙනුවට ධර්මය හොඳට හදාරලා ඒ සැක නැති වෙන විදිහට ඒහිපස්සික වූ ධර්මය හොඳින් විමසලා ඒ කරුණ විමසලා ධම්ම වවත්වානේ කියලා කියන தත්තට හිතපත් කරගන්න. එතකොට විචිකිච්ඡාවක් එන්නේ නැහැ. ඒ වගේ අපි සාකච්ඡා කරා අවිද්‍යාව වෙනුවට ඥානය පහළ කරගනිමින් එක එක එක එක අවිද්‍යාව තුනට අපි අසුභ භාවනාව ගැන එහෙම කතා කරා. ඒවා වෙනුවට ඥානය පහළ කරගනිමින් සතුට වෙනවා. ඊළඟට මේ ධර්මය තුල ඇලෙන්නේ නැති කුසලයන්හි ඇලෙන්නේ නැති අරතිය කියලා එකක් වෙනවා. ඒකට කියන ඇලෙන්නේ අපි අපි උසස් කුසලයන්ගේ ඇලෙන්නේ එතකොට මේ සීල් රැකලා ටික ටික භාවනා කරලා හිතේ ප්‍රමෝදය කියන එකක් හැදෙනවා. හරිද? අන්න ඒ ප්‍රමෝදය කියන්නේ අධ්‍යාත්මික හයියක් අධ්‍යාත්මික ශක්තියක්. අන්න ඒ ප්‍රමෝදය වර්ධනය කරගන්නවා. හරිද? එන්න ඒ චිත්ත ප්‍රමෝදය කියන්නේ පින්නත් නේ ඒකම ගැන අපි පොඩ්ඩක් කතා කරාට කමක් නැහැ දැන් අපි ඉන්නේ මේ සතුට හොයමින් කියවනේ මම අපි කතා කරා මේ ගැන ගොඩක් සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය ආදී දේවල් අපි හිමින් වර්ධනය කරගෙන යනකොට මේ අපේ සතුට තියෙන්නේ බාහිර ලෝකයේ දේවල් වලින්නේ. කියන්නේ අපිට සතුට වෙන්න නම් මං කැමති දේවල් මං කැමති දේවල් මං කැමති විදිහට මං කැමති වෙලාවට මං කැමති තැන නේද තියෙන්න ඕනේ. එතකොට තමයි හරිය සතුටුයි. ඒවා එකක් හරි වෙනස් වුණොත් දුකයි. ඒතර මගේ සතුට තියෙන්නේ එහෙම එකක් නේ. ඒක එහෙම ඒවෙන් මම හදාගන්න හදන්නේ ඇතුලේ සතුටක් නේ. නේද අපේ මේ సంతානය තුළ සතුටක්. එහෙම මොකක්වත් නැතුව ඇතුලෙන් සතුටක් එනවනම් බාහිර ලෝකේ මොකවත් නැතුව අරිට වැඩිය සතුටක් ඇතුලෙන් එන්න පටන් ගත්තා කැමතිද දෙහෙම අත්දැකීමක් විඳින්න නේද දැන් බාහිර ලෝකයේ දේවල් වලින් අපි සතුටු වුණානේ රූප දැකලා ශබ්ද අහලා නේද ඇස් රිදෙනකන් ටෙලිෆෝන් දිහා බලන් ඉඳලා නේද රූප ආයනිය දිහා බලන් ඉඳලා ඔක්කොගෙම අපි මොකද කරේ නේද? කන් රිදෙනකන් අහගෙන ඉඳලා ඉරිඳ සතුටුුණා හිත සතුටු කරගත්තා. කෑග ගහ දඟල දඟල හිටියා. ඒ ඔක්කොම කරන්නේ අපි දුවන්නේම කොහෙද? දුවන්නේම සතුටු තියෙන තැනකට. නේද? ඔන්න දැන් ගෙදරටලා එනකොට යාළුවෝ කට්ටියක් එහා පැත්තේ ඉන්නවා කියලා කිව්වොත් එහෙම නිකම් මේ පැත්තට ඇදිලා යන්නේ මොකටද? සතුට වෙන්න කතා බහ කරලා අල්ලාහ් සල්ලාපේ දින සතුට වෙන්න. එතකොට මාරංචියක් આવුත් නෑ නෑ නෑ මේ පැත්තේ ටීවී එක යන්න ගොඩාක් සතුට ඇති වෙන මම කැමතිම ප්‍රෝග්‍රෑම් එකක් යනවා කියලා මම මොකද කියන්නේ යාළුවන්ට ඔයාලා හොම ඉන්න කියලා මම අතෙන්ට යන්නේ ඇයි සතුට වෙන්න එතකොට අපේ හිත හැම වෙලේම දුවන්නේ කොහෙද වැඩියෙන් සතුට තියෙන තැන හොය හොය හොය හොය හොය හොය යන දවස පුරාවට නේද එතකොට අපිට දැනනොත් එහෙම ඔක්කොටම වැඩිය සතුට තියෙන්නේ ඇතුලෙන් එන සතුට කියලා හරි හැම වෙලේම ඇතුලෙන් සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක් හම්බුණා. අන්න ඒකට කියන ප්‍රමෝදය, පාමෝජය කියලා කියනවා. අන්න ඒක උපදවා ගන්නවා බෞද්ධ ධර්මය තුළ ඉන්න අය. හරි. අන්න ඒක උපදවා ගන්නවා බෞද්ධ ධර්මය තුළ ඉන්න අය. ඒක උපදවා ගත්තාම මොකද වෙන්නේ? බාහිර ලෝකෙ මොකවත්වත් ඕනේ නැහැ. යාට හැම වෙලේම සතුටින් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ සතුට අර දැන් බාහිර ලෝකයේ සතුට වෙනවා දැන් යාළුවෝ ටික හම්බුනහම වුණත් ඒ සතුට ටික වෙලාවයි තියෙන්නේ රූපాయని වැඩසටහන වුණත් ඒ සතුට තියෙන්නේ ටික වෙලාවයි හැබැයි මේ ප්‍රමෝදය කියන කාපාම දෝරේ ගලාගෙන උල්පතකින් එන වතුර වගේ ඇතුලෙන්ම එන ප්‍රීතියක් තියෙනවා ඉතින් අන්න ඒක ඇති කරගෙන ගන්නවා ඒක වර්ධනය කරමින් සතුට වෙනවා කියන්නේ ඒ සතුට කවදාකවත් ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ලබන සතුට තිරිසන් සත්වෝ ලැබෙනවද නැද්ද? නේද? ගෙදර ඉන්න බලු පැටියෙක් ගත්තොත් එහෙම කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස හොයනවද නැද්ද? කැමති ධම්ම, ආදරය ආදී ධම්ම හොයනවද නැද්ද? ඒත් හොයනවා. එහෙනම් මාත් ඒකම නම් කරන්නේ. නේද? මාත් සතුට වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලින් නම් එයත් සතුට වෙන්නේ ඒක නම් අපි දෙන්නම අන්තිමට එකයි වගේ. නේද? එහෙනම් ඊට එහා ගිය සතුටු වෙන ක්‍රමවේදයක් අපිට තියෙන්න ඕනේ. ඊට එහා ගිය සතුටු වෙන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ කිව්වේ ප්‍රමෝදය උපදවා ගත්තොත් මේ ධර්ම මාර්ගයේ ඇලෙනවා. ඒ කට්ටිය මේකෙන් ගැලවෙන්නේ නැහැ. හරිද? එහෙනම් මේකට ඕනනම් සති දෙකක් සති තුනක් යයි නිවැරදි පිළිවෙතක ඉන්න. නිවැරදි පිළිවෙතක වැඩිපුර වෙලාවක් ඉන්නකොට වැඩිපුර කාලයක් අඛණ්ඩව ඉන්නකො මම දැන් මගේ මම අර හැමදාම අහන්නේ. දැන් වයස මාස කීයද? හ්ම්. කියලා මම ඔක්කොගෙම හැමදාම අහනවා. දැන් වයස මාස කීයද කියලා අහපම මොකක්ද දෙන්න තියෙන උත්තරේ? 12න් වැඩි කරන්න ඕනේ. නේද? තියෙන වයස නේද? අපි දන්න වයස 12න් වැඩි කරන්න. එතකොට අවුරුදු 30යි නෝ. මාස 360. හරිද? අවුරුදු 40යි නම් මාස 480. එතකොට දැන් මාස 480ක් ගෙවලා සමහර අය. ඒ ජීවිතේ අවුරුදු 50 නම් මාස 600ක් ඉඳලා. හරි. ඒතර මාස 600ක් ජීවත් වෙලා මාස 600ක් ජීවත් වෙච්ච එකේ මාසම 600ක් ඉඳලානේ. තවත් මේ විදිහටම ඉන්නවද? එක මාසයක් පොඩ්ඩක් වෙනස් විදිහට ඉඳලා බැලුවොත් මොකද? ඔන්න කෙනෙක් තීරණයක් ගන්නවා. ඉන්නකො මම හාමුදුරුවෝ කිව්වා වගේ එක මාසයක් ටිකක් වෙනස් විදිහට ඉඳලා බලන්න. හැමදාම හිටිය දෙටින් එක තේරුමක් නැහැ නේ කියලා. මොකද්ද මේ වෙනස් විදිහ? මధుරයකම මරන්නේ නැහැ. කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ. හරිද? කාමේ වර්ධව හැසිරෙන්නේ නැහැ. පොඩි බොරුවක්වත් කියන්නේ නැහැ. මේ මාසේ ඉන්න ඕන එකක් වුණ දෙයක් කියලා පොඩි බොරුවක්වත් කියන්නේ නැතුව ඉන්නවා. හරිද? ඊළඟට සුරාපානය කරා නම් සුරාපානය කරන්නේ නැහැ. හයියෙන් කතා කරන්නේ ඒ මාසේ. ඒ කියන්නේ කාගවත් හිත රිදෙන්න කතා කරන්නේ නැහැ. පරසා වාචා වේරමණී. කේලමක් කියන්නේ කිසිම විදිහකින් ඔය ඕන දෙයක් වුණොතින් වෙනදා වගේ මම අනිත් අය කේලම් කියලා ටිකක් එහෙම අර හිත එහෙම රිදවන්නේ මොකුත් කියන්නේ නැකට වෙලා ඉන්න. හරි. ඊළඟ සම්ප්‍රප්පලාපා කතා කරන්නේ හිස් වචන කතා කරන්නේ නැහැ. ඔන්න ඔය ටික අරගෙන එක සති තුනක් විතර හිටියොත් ඉඳලා බලන්න දැන් මාස 600ක් හිටිය කෙනාට මම කියන්නේ. එක මාසයක් මෙහෙම ඉඳලා බලන්න කියලා. එහෙම ඉඳලා බැලුවොත් ඒ මාසේ අවසානයේ වෙන්න ඉස්සෙල්ලා දවස් 15ක් 14ක් ඉන්නකොට සතියක් ඉන්නකොට මොකද වෙන්නේ? මේන්න එන්න පටන් ගන්න. මොකද එන්න පටන් ගන්න? සතුටෙන් පටන් ගන්නවා. හරි. ඒ සතුට දුන්නොත් අපේ හිතට අපේ හිතේ වැඩේ මොකද? වැඩිම සතුටින් තන හොයා යන එක නේද? දැන් මේ අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ. දරුවෝ දකින්නත් එක දවසක පේන්න බෑ නේද? නේද? දරුවෝ දකින්න නැතුව එක දවසක්වත් ඉන්න බෑ. එහෙම නේද? ඔව් ඔව් එහෙම තමයි හාමුදුරන්ට අපිට තේරුණා වගේ. නෑ හාමුදුරන්ට අපි ඕනකට වැඩිය තේරුණා. ඒකයි මේ අහන්න යන්නේ. තව ප්‍රශ්නයක් අහන්න යන්නේ. හොඳ රටකට හරිද? රස්සාවකුත් එක්ක, හොඳ ආදායමකුත් එක්ක හරිද? හොඳ රටකට යන්න අවස්ථාව හම්බෙනවා නිකම්ම වාගේ අවුරුදු දෙකකට එන්න බෑ හැබැයි. මොකද කරන්නේ? එක දවසක්වත් දරුවෝ දකින්න නැතුව ඉන්න බැරි හින්දා යන්නේ නේද? මට එක දවසක්වත් දරුවෝ දකින්න ඉන්න බෑනේ කියලා යන්න තු ඉන්නවද? නෑ වෙන්න නේද? කොහොම හරි ක්‍රමයක් හදලා. එහෙනම් අනිත් කට්ටියට බලා ගන්න හදලා. පුංචි අම්මලාට හරි පවරලා. හරිද? මහත්තයාට හරි පවරලා. මොකක් හරි ක්‍රමයක් හදලා මොකද කරන්නේ? යනවා වෙන්න. හොඳට තට්ටු කරලා අහන්න හිතෙන්. මම කමක් නැද්ද මම මේවා කිව්වට? නේද කියන්නේ බෑ. <laughs> ඇත්ත කතාව ඒක. තට්ටු කරලා අහන්න හිතෙන්. මම ඉන්නේ මගේ ළඟ ඉන්න අයත් එක්ක මගේ සතුට ඊට වැඩි සතුටක් කොහෙන් හරි තැනකින් ලැබෙනකම් පමණයි. හරිද? ඔය ඔය ඇරිලා ඉන්නේ ඒකයි. ඊට වැඩි සතුටක් වෙන කොහේ හරි ලැබෙනවා නම් මම පයින් හොතනේ. හොඳට තේරෙනවනේ. එහෙනම් මගේ ළඟ ඉන්න අයත් එහෙමද නැද්ද? මගේ ළඟ ඉන්න අයත් මගේ කූඩුවේ වහලා ඉන්නේ. මට වැඩි සතුටක් කොහෙන් හරි හම් වෙනකම් විතරයි ඔය කිව්වට ඕක පිළිගන්න කැමති නෑ කට්ටිය. හාමුදුරුව හරි නරකයි, හරි කුහකයි. අපි නම් එහෙම නෑ ඔය හාමුදුරුව ඔහොම වෙන්න ඇති. හරිද? එහෙම තමයි හිතන්නේ. හාමුදුරුව එහෙම වෙන්නේ හාමුදුරුව එහෙම නිකන් නේද චපල ඔකට කියන්නේ ඒකේ වචන තියෙනවනේ නේද කියලා. නමුත් ඇත්තනම් ඕක. හරිද? ඕන මිනිස්සේ ඉන්නේ Tamanට ලැබිලා තියෙන සතුටට වැඩිය එහා ගිය සතුට කොහේ තැනකින් ලැබෙනකොට ඒ පැත්තට ටික ටික ටික ටික නැඹුරු වෙලා අන්තිමට සමහර අය නැඹුරු වෙලා වෙනව විතර නෙවෙයි කලින් සතුට ලැබිච්ච ඒවා නිග්‍රහත් කරනවා. ඒක තමයි කුහකකම කියන්නේ. නිග්‍රහත් කරනවා නේද? ඒවා තලාපෙලා දානවා. කරදර කරනවා. හරි විනාශ කරනවා. ඉතින් ඒකින්ද මේ මේ හිත හැම වෙලෙම වැඩි සතුට හොයන හිතක්. හරි? මේකෙන් අපි ප්‍රයෝජන ගන්න. හරි? මේකෙන් ප්‍රයෝජන ගන්න විදිහ තමයි වැඩි සතුටක් හම්බ වෙනවා සති තුනක් විතර සිල් රැක්කහම. සති තුනක් විතර සිල් රැක්කහම පුළුවන් නම් භාවනාවකුත් කරොත් අර ඇතුලෙන් උපදින ලොකු සතුටක් උපදිනවා. හරි? එන්න ඒ සතුටත් එක්ක ඇලුනොත් ඇලෙනවා ඒක. එහෙම එකක් ලැබුණොත් ඒකත් එක්ක ඇලෙනවා. ඉතින් ඒක තමයි හිත ඉල්ලන්නේ. හැබැයි ඒක හිත ඉල්ලනකොට තමයි ආඩම්බරයෙන් ඉන්න පුළුවන්. එන්නේ ඒක හිත ඇතුලෙන් වෙන එකක් නේ අර වෙන වෙන වස්තුවක් ඉඳන් වෙන වෙන වස්තුවක් ඉඳන් ආවේ යන්න ඕන අනිත් ඒවා දාලා. දැන් අනිත් මේවා දාලා යන්න වෙන්නේ මේ වගේ ඉන්නවා දැන්. ඉන්න ගොඩේම ඉන්නවා. හැබැයි ඒ ගොඩට බෑ මේ සතුට අයින් කරන්න. සිල් රැකලා සමාධිය වඩලා ඇති වෙන සතුටක් තියෙනවා නම් Taman ළඟ ඉන්න කිසි කෙනෙකුට ඒ සතුට අයින් කරන්න බෑ. හරි. එහෙනම් මේක කරගන්න කියලා මම මේ කොච්චරවත් කියන්නේ. හරිද? අපි මොකද අපේ හිත හැම වෙලෙම අහිංසකයි. ඒ අහිංසක හිත හැම වෙලෙම කොහේ හරි තැනක සතුටයි හොයන්නේ. එතකොට ඇතුලාන්තයෙන් සතුට උපදවා ගැනීම ඇරෙන්න ස්ථීර සැනසීමකටපත් වෙනවා කියන එකක් මේ ලෝකේ නැහැ. අපි හොයනවා නම් ඒක මහා මෝඩකමක්. හරි? හෙව්වට හම්බෙන්නේ නැහැ. බාහිර වස්තුවින්ද ස්ථීර සැනසීමකටපත් වෙන දෙයක් නැත්තේ ඇයි? බාහිර වස්තු බාහිර හැඟීම් දැනීම් එක එක්කෙනාගේ ඒ හැම දෙයක්ම වෙනස් වෙන හින්දා. හරිද? ඒ නියමය වෙනස් කරන්න ලෝකේ කිසිම ජගතයකට බෑ. බුදුහාමුදුරන්ටත් ඒ නියමය වෙනස් කරන්න බැරි වුණා. ඒක වෙනස් කරන්න ඒක මේ ස්වභාව ධර්ම නීතියක්. මගේ හිත මට මොනවා කිව්වත් මගේ හිත මට මොනවා කිව්වත් කවදාකවත් මේ නීතියකට වෙනස් කරන්න බෑ. මන් ළඟ ඉන්න දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා මගේ හිත කිව්වට අනිවාර්යයෙන් මේ හැමදේම වෙනස් වෙනවා. ඒකෙන් දුකටපත් වෙන්න වෙනවා. ඒකෙන්ද මගේ වටේ තියෙන දේවල් සියලු දේ වෙනස් වෙනවා කියලා මම දන්න හින්දා මම මොකද කරන්න ඕනේ? ඒවා මත මගේ සතුට මම රඳා පවත්වාගෙන නෑ. මගේ ඇතුලෙන් උපදින සතුටක් මම හොයාගත්තා. හරි. අන්න එහෙමයි භාවෙන්තෝ රමති. සතුට උපදවාගෙන ප්‍රමෝදය උපදවාගෙන සතුටුනා. හරි. ප්‍රජහන්තෝ රමති. අර කලින් තිබ්බ දුක් නැති කරගෙන සතුටුනා. අනිච්චානුපස්සනාව උපද්දවා ගන්න කෙනාට අයින් වෙන්නේ නිත්‍ය සංඥාව. අපි ඒකේ කතා කරා. ඒතර දැන් අද අපි ගන්න පැවරුම තමයි මේ දවස් තුනේම කතා කරපු දේවලුත් එක්ක මේක අපි කලිනුත් කතා කරා මේ ප්‍රමෝදය උපද්දවා ගන්න කියලා. මේක පුංචි තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පොඩි පරිශ්‍රණයක්. හරිද? අද මේක පටන් ගන්න ඕනේ. අද මේක පටන් අරගෙන දවස් ගාණක් එක දිගට මේ දේ කර කර කර කර කර කර කර කර අකණ්ඩව බලන්න අර අපි අර මහියංගනය කරන වැඩසටහන ඉස්සෙල්ලා මේක අපි පැහැදිලි කරා. හොඳින් අවදි කරගන්න බලන්න. නිදි වැද ගත්ත අය අවදි කරගන්න බලන්න. හරිද? මොකද්ද මේ කතාවේ තේරුම? එදා පැහැදිලි කරපු විදිහට මම කියන්නම්. කාය ශක්තිමත් හොඳ පාංශු දේහකාරී පුද්ගලයෙක් ඉන්නවා. හරිද? මේ පුද්ගලයාගේ ශරීරයේ වැඩක් අනිත් අයට වැඩිය ශක්තිමත්ව වැඩක් කරන්න පුළුවන් ශක්තියක් ගැබ් වෙලා තියෙනවද නැද්ද? නේද? එතකොට ඒ වගේ පුද්ගලයෙක් ඉන්න බෑ. ඒ වගේ පුද්ගලයෙක් ඉන්න හොඳට ශක්තිය ගැබ් වෙලා තියෙනවා. ඉතින් අපි බය නෑ දැන්. එදා හරි මෙයා ඉන්නවනේ මෙයාට කියලා මේ වැඩේ කරගන්න පුළුවන් මේ වැඩේ කරගන්න පුළුවන් ඉන්නවනම් හයියක් තියෙනවා අපිටත් හයියක් තියෙනවා කියලා අපි ඉන්නවා. නේද? එතකොට එයා පැහැදිලිව ඉන්න වෙලාවට අපිට ලොකු හයියක් තියෙනවා. බුදිනා නැගිටින්නෙම නැතුව නිදි. කතා කරාට හැරෙන්නේ නැහැ. නිදිනම් හිතියට වැඩක් නැහැ. අන්න ඒ වගේ අපේ සිතේ හැම කෙනෙක්ගේම මනුස්ස සිතක තියෙනවා අධ්‍යාත්මික ශක්තිය. හරිද? හැම කෙනෙකුටම තියෙන මොකද අපි මනුස්ස වෙලා ඉපදලා තින්නේ. මේකේ තියෙනවා අධ්‍යාත්මික ශක්තියක්. හුඟක් අයගේ මේ අධ්‍යාත්මික ශක්තිය බුදි. හරි. බුදියන්ට හේතුව මොකද? එයා නිදින තැන අපි ඝන අන්ධකාරයෙන් වහලා තියෙන්නේ. එයා දන්නේ නැහැ එළිය නවත් කියලා. ඒ වගේ වහලා තියෙන්නේ. මොනවෙන්ද මේ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධය, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා ආදී මේකුත් අකුසල් වලින් යාව අහලා තියෙන්නේ. ඒකින්ද එයාට නැගිටලා මට ශක්තියක් වෙන්න අවස්ථාවක් අපි දෙන්නේ දෙන්නේ නැහැ. හරි. එහෙනම් මම දැන් මොකද කරන්න ඕන? ආ දැන් මාස 600ක් එයා බුදි කරලා තිබ්බම. එයාගෙන් කිසි වැඩක් ගත්තේ නැහැ. ඒකින්ද මම හරියට දුක් විඳා. හරි එයාගෙන් වැඩක් ගත්තේ නැති හින්දා ගොඩක් දුක් විඳා. මට එක එක්කෙනා ඉස්සරහා ආයාචනය කරන්න උනා මගේ සතුට නැති කරන්න එපා කියලා. නේද? අඬන්න උනා, හිඟා කන්න උනා. ආයාචනා කරනවා කියන්නේ හිඟා කනවා. හිඟන්නෙක් වගේ ජීවත් වුණා විතර නෙවෙයි ජීවත් වෙන්නේ. ඇයි සතුට උපදින අය ළඟ ඒ මගේ සතුට නැති කරලා මාව දුකටපත් කරයි කියලා තියෙන බය. හරිද? එහෙම බයක් තියෙනවා. ඒකින්ද එයාලා ඉස්සරහා කියන්නේ පරිස්සමෙන් ඉන්න කියනවා තෑගි භෝග දෙනවා එක එක ඒවා කර කර පුදුම හුරතලයක් කර කර ළඟ තියාගෙන ඉන්නේ මොකටද? එයාලා වෙනස් වෙනවා. මා වෙනස් වෙන හින්දා මගේ හිත රිදෙන හින්දා. ඒ හින්දා ලොකු උත්සාහයක් ගනිමින් ලොකු වැඩ පිළිවෙලක මම ඉන්නවා මගේ හිත දුකටපත් වෙයි කියලා නොකරන දෙයක් නැහැ. මේ කරපු දේවල් දන්නේ Tamanne. නේ Tamanගේ සතුට උපදවා ගන්න. එහෙම එහෙම මාස 600ක් ගියා. එහෙම මාස 400ක් ගිහින් දැන්. හරි. 350ක් ගිහින්. ඉතින් තවත් ඉන්න හදන්නේ එහෙමමයි. එහෙනම් ඊට වැඩිය මම වෙනස් ප්‍රතිපත්තියකට යනවා කියලා. හරිද? මොකද කරන්නේ? ඔන්න මාසේ වැඩ පටන් ගන්න යන්නේ. මොකද්ද වැඩේ? පාණාති පාතා වේරමණී. අදින්නා දාන වේරමණී. කාමයේ මිච්ඡාචාරා වේරමණී. මුසාවාදා වේරමණී සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී ඔය පහ ඇති දැනට. කැමතිනම් පිසුනා වාචා පරසා වාචා සම්ප්‍රප්පලාපා වලින් අයින් වෙලා ඉන්නවා. හරි? මෙන්න මේකෙන් මේකත් එක්ක මේක කොහොමවත් කරන්නේ නැහැ කියලා දවස් කීපයක් අදිස්ථාන කරගන්නවා. අදිස්ථාන කරගෙන දවස් 14ක් 15ක් අඩුම තරමේ මාසයක් දැන් මම ඉතින් හිතට වීර්යය ගන්න තමයි මම අර කතාවක් කිව්වේ අර නේද මම මාස 600ක් හිටියා මාස 350ක් හිටියා මාස ගන්න හදලා බලන්න වයස හරිද එහෙම හිතන්න එහෙනම් මම එක මාසයක් මේ විදිහට ඉඳලා බලනවා කියලා කිසිම විදිහකින් වැරද්දක් කරන්නේ නැතුව කොහොම හරි දත් මිටි කාගෙන වැරද්දක් වුණොත් නැවත සමාදම් වෙන්න ඕන ඒ වෙලාවෙම හිතෙන්න හරි මට මම බොරුවක් කියන්නෙම නැහැ කියලා හිතුවා දැන් ඔන්න බොරුවක් කියුණා එහෙනම් මම නේද බුදුරජාණන් වහන්සේ මතක් කරගෙන නැවත නෑ මම බොරු කියන්නේ නෑ කියලා සමාදන් වෙලා පුළුවන් වෙච්ච වෙලාවක බුදු පිළිමයක් ඉස්සරහා සමාදන් වෙනවා. එතකන් දැඩි අධිෂ්ඨානයක් නැවත ගන්නවා. නැවත සමාදන් වෙයි සමාදන් වෙයි සීලය ආරක්ෂා කරන්ඩ සති තුනක් හරිද පළවෙනි සතියේ විතර ඉවර වෙනකොට තේරෙයි අන්න හැරීගෙන යනවා කියලා දැන් දන්නේ නැති උදේකට නැගිටිනකොට දවාලකට නිකන් ඉන්නකොට අමුතු නිකන් සැහැල්ලුවක් සැනසීමක් වගේ එකක් දැනෙන්න පටන් ගනී ඇතුලේ එන්න එතකොට තේරුම් ගන්න ඕන හැරීගෙන යනවා වගේ කාවද ආධ්‍යාත්මික ශක්තිය අවදි වීගෙන වගේ මගේ හරිද මේක මෙච්චර කාලයක් අවදි කරගන්න බැරුව තිබ්බා මෙන්න වැඩේ හරියාගෙන යනවා වගේ දැන් ඔන්න චුට්ටක් සතුට වෙන්න පටන් ගන්නවා සති දෙකක් විතර යනකොට අනිවාර්යයෙන්ම ඇතුලෙන් එන සතුට තියෙනවා හැම වෙලෙම වගේ තියෙනවා දවස් 20 යනකොට ඒක පුරුදු වෙනවා එන්නෙන්ද එන්නෙන්ද වැඩි වෙනවා හරිද ඒ විතර නෙවෙයි ඒ සතුටත් එක්ක මොකද වෙන්නේ මම බොහෝ වාරයක් මේක කියලා තියෙනවා මේ මේ මේ මට කියන්නකෝ මේ හුඟක් සතුටක් ඇති වුනහම මේ සාමාන්‍ය ජීවිතේ මොන හරි දේවල් හම්බුනහම එදා දවසම කොහොමද? උදේව මං කැමැතිම දේවල් වගේ මං නොහිතන ප්‍රමාණයට හම්බුනා කියන්නේ. එදා දවස ගත කරන්නේ ඇඳට වෙලා මට බෑ වගේ කියලා නින්දාගෙන ඉදි කියලා කිරද එන එපා වෙලා වගේ පුටු වලට වෙලා තැන් තැන් වල වැඩක් කරන්නේ නැතුව ඉඳිමින්ද නැත්තම් හරි ප්‍රබෝධමත්ද? අන්න හරියට උදේ ඉඳන් කොහොමද කිඩ්නි කසය වගේ හාට දඟලනවා මෙහාට දඟලනවා හැමෝත් එක්කම කතා කරනවා නේද? හරියම ප්‍රසන්නයි ප්‍රබෝධමත් නේද? ඒ අර උදේ මොන හරි හම්බෙච්ච හින්දා මට. හරි මම කැමති දේවල් ටිකක් හම්බෙච්ච හින්දා. ඒ මොකවත් නැතුව ඒ ප්‍රබේදේ ඒ ප්‍රබෝධය දිගටම තිබ්බා. දන්නවා තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියට තට්ටුව දාලා නම් හරි දොර අරගන්න තට්ටුව දාලා නම් උදේ නැගිට වෙලාවෙ ඉඳන් හැන්දෑව නිදා ගන්න වෙලාව දක්වා පුදුම ප්‍රබෝධයකින් ජීවත් වෙන්නේ. හරිද? ඒකට මහන්සි ගතියක් නැහැ. ඇවිදින්නේ හයියෙන් ඕන වැඩක් කරගෙන ඉඳලා ඉක්මනට නැගිටගෙන ඊළඟ වැඩේකට යන්න පුළුවන් මේක එහෙමද කොහොමද සාමාන්‍ය සාමාන්‍ය අය එක වැඩක් ඉවරලා තව වැඩකට යන්නේ කොහොමද දැන් මේ ඉඳගෙන ඉඳගෙන මේ වගේ වැඩක් කරා නම් කොහොමද නැගිටින්නේ මේ මේ ඉතර අයියෝ ඉතින් අර වැඩේ කරන්න යන්න එපා කියලා වටේ පිටේ ඉන්න අයත් එක්ක කතා කරලා බෑ කිය කිය අම්මේ කිය කිය හිමී නැගිටලා හිමීන් ගිහිල්ලා නේද එන්නේ ඒ වගේ නිකන් අර දැක්කත් එපා වෙනවා සමහර අයගේ. ඒක සමහර අයගේ ඒ ලක්ෂණ දැක්කහම එපා වෙනවද නැද්ද? එපා වෙනවා. ඒ වගේ අතකින් ඉඳ ගියාම එපා වෙනවා. නේද? ඒ ඉක්මනට ඉක්මනට ඉක්මනට ඉක්මනට දැන් එහෙම ඉක්මනට ඉක්මනට වැඩ කෙරෙන ගතියක් තියෙනවා. හිත හිත ප්‍රබෝධයෙන්පත් වෙලා. ඒ විතරක් නෙවෙයි එහෙම නිවැරදිවම වැඩ කරන අය ගත්තාම එයා එක තැනකට තනි වුණාම පින්නත් මේ මේ හුස්ම පවා සෝදායකයි. හරි දැනෙලා තියෙනවද සමහර වෙලාවට අපි හොඳ වැඩ කරපුවාම හිත සාන්ත වුණාම මේ හුස්මක තියෙනවා නිකන් නේද සිසිලස ගතියක් තියෙනවා සුවදායක ගතියක් තියෙනවා අන්න ඒක හැම වෙලෙම තියෙනවා හරිද එතකොට ඉතින් හොද්දට ලේ පිරිසිදු වෙනවා කියන එකයි මේ කියන්නේ එතකොට රුධිර පීඩනය එහෙම අඩු වෙන ප්‍රෙෂර් නැහැ මුහුණ පවා පැහැපත් වෙනවා පැහැපත් වෙනවා කියන්නේ ප්‍රසන්නයි කෙනෙකුට දකින්න හරිද කතා කරනකොටත් හිනා වෙනකොටත් නැත්තම් ඉන්නේ එපා හරිද එන්නේ එහෙම හැම වෙලෙම ඉන්න විදිහ බලන්නවත් හිතෙන්නේ නැහැ කට්ටියට ඇයි රහුසෙක් වගේ ඉන්නේ එපා වෙලා වගේ ඉන්නේ හිනහවන්නේ අර ලේ අර කියන්නේ ලේ කඳුලක් නැහැ මුනේ කියලා නේද ඒ මොකද ඒ ඒ අර ඈලි මෑලි වෙලා ඉන්නේ අර ඇතුළෙන්ම ප්‍රීතිය එන අය එහෙම නෑ ඇස් දෙකත් එක ටිකක් ලොකු වෙලා තියෙන්නේ හරිද හරි දැක්කහම ප්‍රසන්න ගන්නට එනවා මේ වෙනස වෙනවා. මේ වෙනස වෙනවා. යාළුවෝ කියයි. දැන් හැම වෙලේම සතුටින් ඉන්නේ. හොඳ හොඳ සතුටින් ඉන්නවා වගේ මේ දවස්වල මොන හරි මොකක් හරි එකක් තියෙනවද කියලා හයි. ඒ වෙනස අහන එක අහනවාමයි. ඇයි? අන්න එතකොට දැනගන්න මගේ අධ්‍යාත්මික ශක්තිය අවදි වෙලා තියෙන දැන් කියලා. හරිද? ඒකට හිත ඇරෙන ගතියක් එනවා. ඒ සතුටේ හිත ඇලෙනවා. අන්න එතකොට හිතනවා සීල් රැකලා මෙහෙමනම් භාවනා කරා නම් කොහොමද ඉන්නේ කියලා. ඒ වෙනකොට කොහොමද භාවනාවට හිත යොමු වෙනවා? පෙරදෙන්න පෙරදෙන්න පෙරදෙන්න කොච්චර පෙරදුනත් නැවතර සතුටම හොයාගෙන යන්න පටන් ගන්නවා හිත. ඉතින් එතකොට තමයි අපිට අපි ධර්ම මාර්ගෙහි ඇලෙන්න පටන් ගන්න එතකොට. හරි. ඉතින් ඒකින්ද මේ මේ කාම ලෝකයේ තියෙන දේවල් පිළිබඳව අපි අයින් කරගන්න ඕන ඔන්න ඒ විදිහට අයින් කරගෙන සතුට වෙන්න ඕන. ඉතින් අපි අනිච්චානුපස්සනාව ගැන කතා කරා අනිච්චානුපස්සනම් භාවෙන්තෝ නිත්‍ය සංඥා පදහති. නිත්‍ය සංඥාව අයින් වෙනවා. ඒතර අපි දුක්ඛානුපස්සනාව ගැන කතා කරා දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ සුඛ සංඥම් පදහති. ඒ කියන්නේ එතකොට දුක්ඛ සංඥා දුක්ඛානුපස්සනා භාවෙන්තෝ රමති දුක්ඛ සංඥාම් පජහන්තෝ රමති. එහෙම කියන්න පුළුවන් අපිට ඒක. දුක්ඛානුපස්සනාව භාවිතා කරලා මේ ලෝකයේ දුකක් තියෙනවා එකෙන් අයින් වෙන්න ඕන කියන අදහසාවට ඇවිල්ලා ඒ අදහසින්ද දුක්ඛානුපස්සනාව කියන්නේ මේ පංච පාදානස්කන්ධය නිසා ඇති වෙන දුක ගැන මෙනෙහි කරලා ලොකු සතුටක් ඇති කරගන්නකොට සැප සංඥාව අයින් වෙනවා. අපි කතා කරා දුක්ඛ දුක්ඛානුපස්සනාව ගැන. අනත්තානුපස්සනං භාවෙන්තෝ රමති. අත්ථ සංඥා පජහන්තෝ රමති. ආත්ම සංඥාව අයින් කරමින් ඒක එතකොට ඒක ඉහළ මට්ටම මේ අතු දන්නවා. අපි ඒක කතා කරා. අනාත්ම සංඥාව ගැන ගොඩාක් කතා කරා පහුගිය කාලේ. එතකොට අනාත්ම සංඥාව උපදවාගෙන සතුට වෙනවා නිත්‍ය සංඥාව අයින් කරමින් අනාත්ම සංඥාව උපදවාගෙන සතුට වෙනවා අනාත්ම සංඥාව අයින් කරමින් සතුට වෙනවා. ඒක කියන්නේ භාවෙන්තෝ රමති පජහන්තෝ රමති. ඒ කියන්නේ වර්ධනය කරගෙන සතුට වෙනවා අයින් කරගෙන සතුට වෙනවා. වර්ධනය කරනවා අයින් වෙනවා. මේ දෙක හුඟක් වෙලාවට වෙන්නේ එකට. වර්ධනය වෙනකොට අර තියෙන දුක් සංඥා අයින් වෙනවා. කුසල සංඥා වැඩෙනකොට දුක් සහිත අකුසල සංඥා අයින් වෙනවා. ඒක හිතේ තියෙන ස්වභාවයක්. ඉතින් එයාට ඒක ලොකු සතුටක් වෙනවා ඊළඟට නිබ්බිදානුපස්සනම් භාවෙන්තෝ රමති නන්දින් පජහති නන්දින් පජහන්තෝ රමති මොකක්ද ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ කලකිරීම වර්ධනය කරගෙන සතුට වෙනවා විතරක් නෙවෙයි අන්නේ කලකිරීම නිසා වෙන් ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි සතුට ඇති වෙන්නේ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි හරිද අපිට ඇති වෙන නන්දියක්. ඒ කියන්නේ අපිට මෙව්වා තමයි සතුට මෙව්වා තමයි සතුට කියලා තමයි හිතෙන්නේ. එතකොට ඒක වෙනුවට ඒක නිබ්බිදානුපස්සනාව වර්ධනය කරගත්තාම ඒක ඇති වෙන්නේ නැහැ. මොකද සතුට ඇති වුණොත් වෙන්නේ මොකද්ද? ඒක ඇලෙනවා, ඒක ග්‍රහණය වෙනවා. ඒක ඇලෙනවා, ඒක ග්‍රහණය වෙනවා. එහෙනම් ඒක ඇති වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම අපිට ලොකු ලාභයක් තියෙනවා මේ වෙනදා වෙච්ච දේවල් මම කීපයක් කිව්වේ තව මේවා තියෙනවා හොයාගත්ත හැකි විරාගානුපස්සනාව හින්දා රාගය අයින් වෙනවා නිරෝධානුපස්සනාව හින්දා සමදි සමුද්දය අයින් වෙනවා ඒ වගේ පටිනිස්සග්ගානුපස්සනාව හින්දා ආධානය තදින් අල්ලා ගැනීම අපි ඊයේ පෙරේද කතා කරා ඒ අල්ලා ගැනීම ඔක්කොම අයින් වෙන බව ඊළඟට මේ විදිහට තව බොහෝ දේවල් තියෙනවා ඒ ඒච්චර දේවල් ගොඩාක් නෙවෙයි අද අපි කතා කරේ සීලය සහ සමාධිය ගැනයි කොහොම හරි අපිට පන්සිල් රැකගන්න සීල සමාධි කියන ශක්තියින් ප්‍රමාණවත් ඒ ඊට අමතරව යම්කිසි කෙනෙක් භාවනාවක নিমগ্ন වෙනවා නම් හැම වෙලෙම කුසලයක් සංවර්ධනය වෙන විදිහට ඒ භාවනාව සිද්ධ කරගන්න ඕන අකුසලය අයින් වෙන අකුසලය කුසලය සංවර්ධනය වෙන විදිහට සහ අකුසලය දුර්ලභ විදිහට එතකොට එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ ජීවිත කාලයේදී ටික ටික ටික ටික ටික ටික මේ නෙක්කම්ම සංකල්පනා වර්ධනය කරගෙන මාර්ග අවස්ථාවක් දක්වාම යන්න. මොකද මේ පැත්තට නැඹුරු වුණොත් මේ පැත්තෙන් සතුට හොයන්න මේ පැත්තෙන් සතුට හොයන්න පටන් ගත්තොත් ඒ කියන්නේ අපි සතුට හෙව්වේ ඔකෝම ගේහ නිස්සිත කියලා කියන පංච උපාදානස්කන්ධය පැත්තෙන්. නෙක්ඛම්මයේ කියන අනිත් පැත්තෙන් සතුට හොයන්න පටන් ගත්තොත් ඒ සතුට ස්ථාවරයි කියලා දැනෙනවා. ඒක අනිත් ඒවාට වඩා වැඩි කියලා දැනෙනවා. ස්ථාවරයි වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ අය මොකද කරන්නේ? මේකෙම ඇලෙනවා. මේකෙම ඇලෙනවා. මේකෙම ඇලෙනවා. හරි? ඉතින් අන්න ඒක හින්දා අපි බලන්න ඕනේ ජීවිතේට අර්ථයක් නේද? මම අවසාන වශයෙන් කියන්නේ අපේ ජීවිතයේ අවසාන ඉලක්කයක් ජීවත් වුණොත් යම් කාලයක් හෙට මැරෙයිද තව චුට්ටකින් මැරෙයිද කියන්න බෑ. නමුත් මැරුණ නැත්තම් කියලා මම කියන්නේ. හරි. කාගෙත් තියෙනව නේද අවසාන ඉලක්කය? අන්නේ ඉලක්කය හිතට ගන්න. මොකද්ද මගේ අවසාන ඉලක්කය? ඉතින් හුඟා කට්ටිය දෙන්නේ. මට මේ ගියේ සම්පූර්ණයෙන් හදාගෙන බොහෝම ලස්සනට හරිද? මගේ දරුවෝ ටික ඔක්කොම හොඳ රස්තාවලට දාගෙන ඊළඟට ඒ කට්ටියට ඔක්කොම හොඳට විවාහයන් හොයලා දීලා මට පැත්තකට වෙලා නිදාසේ ඉන්න තිබුණා යති. නේද? එහෙම හිතන්න කක්ක. ඒ කියන්නේ මං ඉපදිලා තියෙන්නේ මොකටද? මං ඉපදිලා ඉගෙන ගත්තා රසාව කරා ඒත් එක්ක දැන් අවසාන ප්‍රතිඵලය තමයි අර මං කිව්වේ. එහෙනම් මං ඉපදිලා තියෙන්නේ ඇයි? මාව ඉපදිලා තියෙන්නේ ඇයි? මේ ලෝකේ කෝටි 700ක් විතර සෙනගින්නවා. තුන් දිනක් විතර හදන්න. හරිද? තව තුන් දිනක් විතර හදලා ඒ කට්ටියට ඉන්න තැන් හොයලා දීලා රස්සාවල් හොයලා දෙන්නයි මම ඉපදලා තියෙන්නේ. අයියෝ. වැරද්ද. නේද? ඊට වැඩි හාගිය දෙයක් මට තියෙන්න ඕනේ. එහෙනම් ඊට වැඩි ඊළඟට ඒක එකක් අවසාන ප්‍රතිඵලය ගැන හිතනද මගේ අදහසක් තියෙන අවසාන ජීවිතයේ අවසාන සමය අර මම දැන් ඔය කිව්වා වගේ හොඳින් ඉන්නනේ හදන්නේ. අන්න ඒ ජීවිතේ හොඳින් ඉන්න ඕනේ කියලා මම හිතාගෙන ඉන්න ඒ අවස්ථාව ඒක සතුට තියෙන්න ඕනේ නේද? එහෙම අවස්ථාවක් උදා වේද ඇත්තටම උදා වේද? එහෙම උදා වුණත් ඒක සතුටෙන්ම ඉන්න තැනක් වේද? වේද? නෑ එහෙම කියන්න බෑ ඕන තරම් වෙන ප්‍රශ්න එන්න පුළුවන්. එහෙනම් මගේ ජීවිත අරමුණේ ප්‍රශ්න වගේ තියෙනවා. මේ මේකේ කොච්චර ධනෙ තිබ්බත් කොච්චර බලය තිබ්බත් මගේ ජීවිතේ අරමුණේ ඒ වගේ ඒ වගේ තත්යකට ගියාමවත් ගිහිලවක්වත් මට ස්ථිර සංසිඳීමකට එන්න පුළුවන්කම නැහැ. එහෙනම් මගේ ජීවිත අරමුණේ ප්‍රශ්න තියෙනවා. එහෙනම් ජීවිත අරමුණ විය යුත්තේ ධර්ම අවබෝධ කරනවා කියන එකයි. හරිද? ඒකට සැලසුම් හදලා තියාගන්න ඕනේ. පෙන්ෂන් එකට නේ සැලසුම් හදලා තියාගන්න ඕනේ. පෙන්ෂන් තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. පෙන්ෂන් එක තිබ්බද? නමුත් ඒකට නෙවෙයි සතුන් හදලා තියාගන්න ඕනේ. හොඳයි. ඒකින්ද කොහොමත් හැමෝම තමන්ගේ ජීවිතයට නියම අර්ථයක් ලබා දෙන්න කටයුතු කරන්න අවසාන භාගයේදී හෝ මම මේ කටයුතු කරනවා කියලා හිතනද එහෙම කටයුතු කරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපපත් කරගෙන හැමෝටම උතුම් නිවනින් සැනසෙන්නට ශක්තිය ධෛර්ය වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.